දකින්න පෙර තිබ්බ නෙමෙයි. දැක්කට පස්සේ තියෙනවා නෙමෙයි. මේ මොහොතේම හටගෙන නිරුද්ධ වෙනවා. ආර්ය භූමියේ උපදින්නේ ඕපපාතිකවයි. සලායතන ආයතන හයෙන් මිදුණු තැන නාමයෙන් රූපයෙන් මිදුණු තැන ආර්ය භූමිය හමු වෙන තැන. ඔබ යමක් දකිනවා. ඒ දකින දේ මේ දකින මොහොතේ ඒ මොහොතෙමයි හටගන්නේ. ඒ මොහොතෙම නිරුද්ධ වෙනවා. දකින්න පෙර තිබුණා නෙමෙයි දැක්කට පස්සේ තියෙනවා නෙමෙයි. ඊටාම සරලයි. නමුත් අපේ දැනුම නිසාම අපිට ඒක අද සංකීර්ණ වෙලා. අපි දකින්නේ පොතද අපි දකින්නේ ඇත්තටම හතර මහ භූතද? කවදාවත් අපි හතර මහ භූත දකින්නවද? පොත කියන්නේ සම්මුතිය. ඒක අපේ කලින් මතකයෙන් අපිට දෙන සංඥාවක්. බාහිර කොහෙන්ද පොත්? අපි අර කියනවා ගිනි කූරක් ගැහුවොත් මේසේ පුටුව පොත අපි ඔය කතා කරන නාමයෙන් සියල්ලම එකටම අලු වෙලා යනවා. තිබුණු තැනක්වත් හොයාගන්න බෑ. ඒ සියල්ලම එකම ධාතු ස්වභාවයක්. මේ මොහොතේ ඔබේ සිත ශබ්දයක් ඇහෙයිද රූපාරම්මණයක් එහෙම නැත්නම් යමක් පෙනෙයිද සුවඳක් දැනෙයිද සුවඳක් ගඳක් දැනෙයිද කුමන අරමුණකද මේ මොහොතේ ඔබේ සිත තිබෙන්නේ අතීත සංඥාවක්ද අනාගත සිහින සංඥාවක්ද අතීත සංඥාවක් වුණත් මේ මොහොතේ ඒක මේ මොහොතේ සිතක් පමණයි අනාගත සිහිනයක් දැක්කත් ඒක මේ මොහොතේ සිතක් පමණයි හැබැයි ඔබ මේ මොහොතේ දකින්නතේ ඒකත් මේ මොහොතේ වර්ණ සිතක් පමණයි එතකොට ඔබ ඇහෙන සද්දය මේ මොහොතේ. ඒකත් මේ මොහොතේ. සිතක් පමණයි. දැන් මෙතන ඔබට පේන්නේ පොතක්ද නෑ නේද? ඔබට පේන්නේ පුටුවක්ද නෑ නේද? ඔබට පේන්නේ මේසයක්ද නෑ නේද? අල්ලලා බැලුවොත් දැනෙන්නේ තද ගතියක්. තද ගතිය කිව්වේ නෑ මේසයක් පුටුවක් පොතක් කියලා. තට්ටු කළ බැලුවොත් දැනෙන්නේ සද්දයක් එන්නේ. සද්ද කිව්වේ නෑ මේසයක් පුටුවක් පොතක් කියලා. අස්සරලා බැලුවහම පේන්නේ හැඩතලයක්. වර්ණයක්. වර්ණ හැඩතල කියන්නේ මේසයක් පුටුවක් පොතක් කියලා. මේක අපේ සිතේම ඒ මොහොතේම අපිට මැවෙනවා. පෙර මතකයේ සංඥාව මේ හැඩතල එනකොටම මේක පොතක් කියලා මේක පුටුවක් කියලා මේක මේසයක් කියලා මොහොතේම හට ගන්නවා. ඒ හැඩතල එනකොටම සංඥා හට ගන්නවා. දැන් මෙතන හොඳින් නෝනින් දකින්න ඕනි තැනක්. බාහිර පොත් කියලා දෙයක්වත් නැත්තම් ඒක අපේ හිතේ තියෙන පෙරමතකේ නා. ඒක වේදනා සංඥා සංකාර කියන්නේ පෙරමතකෙන් හදාගෙන දරගන්න එක. හඩතලේ වේදනාව හඩතලේ තමයි වේදනාව වින්ද එක. ඒක ඒ හැඩතලයට පෙරමතකේ සංඥාව ගලපලා ඒ සංඥාවට තමයි පෙරමතකෙන් ගුණගොඩින් අවසර බලවා පොත කියන නම එන්නේ. ඒක තමයි අපි ඊට පස්සේ පොත කියලා දකින්නේ. අපි මපුදුම වේගයකින් ඒ දකින්න ෂැනේම අපිට මෙහෙම මෙහෙම එනවා. අපි ඒක නිසාම කියනවා පුරාණ බිදම්බික්කවේ කම්මම වදන් මේ පෙර මේ පුරාණේනේ අපි මේ පෙර පෙර සංඥානේ අපි ගාව තියෙන්නේ. අතීත සංඥානේ. ඒකනේ මේ කර්මයේ සකස් වෙන්නේ මොහොතෙම. චිත්ත රූපේ මොහොතෙම මේ මොහොතෙම අපිට අපි දකින්නේ හැමතිස්සෙම මේ චිත්තයක් නේ. චිත්ත රූපයක් නේ. කියන්නේ නාමයක් නේ අපි දකින්නේ. පොත, පුටුව, ඇඳ අපිට පේන පේන හැමතේටම නමක් තියෙනවානේ. එහෙම ඒවා බාහිර නෑ ඔක්කොම බාහිර එකයි නේ අතරම භූතනේ. එහෙනම් අපි අපේ හිතේ තියෙන දෙයක් නේ අපි දකින්නේ. අපි පේනව නෙමෙයි හිතනව නේද? ඒක හරි නේද? ඔබට ඒක වැටහෙනවද? යයි සත්‍ය. මේ මොහොතේම මේක සකස් වෙනවා. මේ මොහොතේම ඔබ ඇස් පියා ගන්න අපි හැම මොහොතෙම ඔබට කියන උදාහරණේ. ඔබ ඇස් පියා ගන්නකොට මුකුත් ඔබට පේන්නේ නැහැ. හැබැයි ඔබ ඇස් ඇරෙගම ඔබට රූපයක් පේනවා. ඒ හැඩතලේ පොතේ කියනවා. හැබැයි බාහිර එහෙම දේවල් නැහැ. අපේ හිතේ තියෙන දේ අපි දකින්නේ. අපේ සිතට මැවෙන්නේ. අපේ හිතට මැවෙන්නේ හිතින්ම මවා ගන්නෙ. ඒක අපි කියන්නේ අපි පරිහරණය කරන්නේ බාහිර තියෙන රූපයක් නෙමෙයි, උපාදාය රූපයක්. හිතින් හදාගත්ත රූපයක් අපි බාහිරට තියනවා කියලා ගැට ගන්න. අන්තෝ ජටා බහි ජටා. නමුත් මේකේ ඊටත් වැඩිය අපි ටිකක් බලන්න ඕනේ. මේ මේ මොහොතෙමයි මේ පොත හදන්නේ. මේ මොහොතෙමයි ඇස් සරණ කොට මේ මොහොතෙමයි මේ ප්‍රසාදවත්වේ. ඒ මොහොතෙම මේ මොහොතෙමයි අපිට මේ පොත කියන සංඥාව පහළ වෙන්නේ. හැබැයි ඒක බාහිර කොහෙවත් නැහැ මේක. හැබැයි අපේ මේ පෙරමතකෙන් ගත්ත සංඥාවත් මේ සිතකත් එහෙම එකක් නැහැ. විඥානේ විඥානේ කොහෙන්ද පොත්? එහෙම එකක් නැහැ. සිතවිල්ලක පොත් තියෙන පුළුවන්ද? එහෙම එකක් නැහැ. එහෙනම් මේක හුදෙක් මායාවක්මයි. අර බල්ලගේ උපමාව ධර්මයේ තුල ඉතා ප්‍රසිද්ධයි. පොකුණක් ගාවට බල්ලෙක් යනවා. වතුර බොන්න යනකොට බල්ලට පේනවා. පොකුණේ බල්ලෙක් ඉන්නවා. වතුරේ තමන්ගේම ඡායාව පේනවා. බල්ලට බල් පොකුරේ බල්ලෙක් කියලා හිත බලා හිතන්නේ. ඒ නිසා වචී සංකාර, කාය සංකාර, මනෝ සංකාර ඒ බල්ලට හට ගන්නවා. බල්ලට රාග දේශමෝ සිත් පහළ වෙනවා. බාහිර බල්ලෙක් ඉන්නවා කියලා එයා දැක්කේ. බාහිර එළියේ එයා දැක්ක එක්කෙනෙක් ඉන්නවා පොකුණේ වතුරේ. ඒක නිසා එයාට ද්වේෂයේ ඇලෙන ගැටෙන සිතක් ආවා. දැන් මෙන්න මේ වගේ ඔබ බාහිර දෙයක් තියෙනවා කියලා ගත්තොත් අර බල්ලට උණු දෙය වෙනවා රැවටිලා ඔබට සංකාර වචී සංකාර කාය සංකාර මනෝ සංකාර කෙලස් හට ගන්නවා ඇලෙනවා එක්ක ගැටෙනවා. ඒ ඇලෙනවා ගැටෙනවා කියන්නේ කෙලස් කියන්නේ රාග දිසමෝ. ඒ කියන්නේ එතනමයි ඇලෙනවා කියන්නේ ගැටෙනවා කියන්නේ එතනමයි ඔබට හටගන්නේ කෙලස්. ඒ තුලමයි තණ්හා උපාදාන වෙන්නේ. බාහිර දෙයක් අල්ලගත්තොත් ඒ දෙත් නිසාම තණ්හාවට ගන්නවා. උපාදාන වෙලා අල්ලගෙන. මේක එක්ෂේත් ක්ෂණේම වේගයෙන්ම සිද්ධ වෙනවා. මේ කතා කරන වෙලාවවත් යන්නේ නැහැ. පේනකොටම ඇත්ත වෙලා. බාහිර අපිට අපි අපිට මේකම තමයි මුළු ජීවිතේම. අපිට පේන හැමදේම මේ මොහොතේම ඇත්ත වෙලා. මේ එළිය ගස් තියෙනවා, පොළව තියෙනවා, ඉර තියෙනවා, හද තියෙනවා, ගෙවල් තියෙනවා. මේ ඔක්කොම අපිට ඇත්ත වෙලා. එහෙම මුකුත් ලෝකේ තියෙනවා. ඒ මේ ලෝකේ තියෙද්දි ලෝකේ මම ඉපදුනා වගේ හරියට මේ සේරම තියෙනවා කියලා අපිට හිතෙනවා. මේ මේවා තියෙනවා. මේවා මේ විදිහටම තියෙනවා. නෑ. ඇත්ත කතාව ඔබ නුවණින් දකින්න ඕනි. ඔබේ ඥානෙට අයසු වෙන්නේ. ඔබේ ප්‍රඥාවට ඇසු වෙන්නේ. ඔබ නුවණින් දකින්න ඕනේ. ඔබේ ඇස් වැවුවාම ඔබට මුකුත් නැහැ. ඔබේ ඇස් ඇරියොත් ඔබට පේනවා. ඔබේ ඇස් අදහටම අන්ධ නම් ඔබට කසිදා දකින්න බෑ. එහෙනම් ඔබට වර්ණ ලෝකේ නැහැ. නම් මේ ලෝකේ හිතකම ඇවෙන එකක්. ඒකයි සත්‍ය. මේ මොහොතේම හට ගන්නවා මේ මොහොතේම නැති වෙනවා. මේ මේ ඔබ මේ පැත්ත බලනකොට දකින දේ නෙමෙයි අනිත් පැත්ත බලනකොට තියෙනවා. ඔබ මෙතනදී දකින්න තියෙන මේ තව ටිකක් එහාට ගියොත් ඔබ ඔළුව හරවන හරවන අතට ඔබට පේන හැඩතල වෙනස් වෙනවා. ඔබට ඒ ක්ෂණයක් ක්ෂණයක් පාස මොහොතක් මොහොතක් පාස ශබ්දේ අස කන දිව නාසය කියන වර්ණ ගන්ධ ඒ වර්ණ ශබ්ද ගන්ධ රස ඒ මේ පහස මෙන්න මේවෙන් ඔබ බාහිර දෙයක් තියෙනකොට බාහිර දෙයක් කරගත්තොත් ඒක දකින්න කෙනෙක් ඉන්නවා. දෙයක් තිබ්බොත් ඒක දෙයක් නම් ඒක දකින්න දකින්නේ එහෙනම් මම ඉන්නවා මෙතන. අන්ත දෙකක් පේනවා එතකොට. හැබැයි ඇත්තට මෙතන එහෙම දෙයක් නැහැ. බාහිර දෙයක් නැත්තම්, බාහිර පොතක් නැත්තම් පොත දකින්න කෙනෙක් නැහැ. ඔබට බාහිර පොතක් මේසයක් පුටුවක් මුකුත්ම නැහැ. සම්මුති සම්මූර්ණ සම්පූර්ණයෙන්ම මායාවක් කියලා ඔබට අවබෝධය කියන්නේ බාහිර ඔබට කිසිම දෙයක් හම්බ වෙන්නේ බාහිරින් ඔබට කිසිම දෙයක් හම්බ වෙන්නේ නැත්නම් ඔබ බාහිරින් මිදෙනවා. එතකොට ඔබේ සිතේ උපාදාය රූපෙත් කිසිම දෙයක් නැහැ. එතරම් අපිට කිසිම දෙයක් හම්බ වෙන්නේ නැහැ. සිතවිල්ලක, චේතනාවක, විඥානයක කිසි දෙයක් තියනවද? නැහැ. ඒක පෙරමතක සංඥාවක්. අතීත සංඥාවක කොහෙන්ද දෙයක් මේක මේ මොහොතේ සිද්ධ වෙන්නේ එතන එතන එතනම සිද්ධ වෙනවා අතීතං නාතගම්මේයන පටික්කං කියානාගතං පච්චුප්පන්නං ඡේදම් తත්‍ර తත්‍ර විපස්සති එතන එතන ඔබ විපස්සනාවෙන් දකින්න එතන එතන දකින්න එක ඒ එනසිත යනවා එනසිත යනවා උදේවැය ඥානේ ඔබ දකින්න ඕන අනිච්චාවත සංඛාර උපාදවය ධම්මිනෝ. මේ සියලු සංස්කාර එතනම අනිත්‍ය වෙනවා. උපාදවය ධම්මිනෝ හටගත් තැනම නිරුද්ධ වෙනවා. උපජ්ජිත්තා නිරුද්ධಂತಿ එතන එතන උපදිනු තැනම නිරුද්ධ වෙනවා. උපජ්ජිත්තා නිරුද්ධಂತಿ. මෙන්න මේක දකින්න ඕනේ. එහෙම දැක්කොත් ඔබට මොනවද තියෙන්නේ? ඇත්තටම ඔබට මුකුත් නැහැ. මේ සිත හිස් වෙලා බාහිර පොතක් නැහැ, එක දකින්න කෙනෙක් නැහැ, තමුණුත් නැති වෙලා, බාහිරත් නැති වෙලා. බාහිර මුකුත් නැහැ. එක කෙනෙක් නැහැ. ඒ මොහොත මොහොත පමණයි. මොහොතෙත් මුකුත් නැහැ. මේ මොහොත මොහොතකට එහා දෙයක් අපිට කතා කරන්නත් බෑ. ඒ සියල්ලම මේ මොහොතමයි දකින්නේ. අපි මොහොතෙත් මුකුත් නැහැ. දැන් ඔබ දකින්න මේක. ඔබේ ප්‍රතිපදාව කරගන්න. මේ දැකීම. මේ දැකීම තුළ ශුන්්‍යතාවයේ දකින්නේ. දැන් ඔබ ශුන්්‍යතාවයේ දකින්න. ශුන්‍ය වෙලා කෙනෙක් නැහැ. ඔබ දකින්නවා නෙමෙයි. ඔබ ශුන්‍ය වෙලා. ඔබ සබහදාම් වගේ. මුකුත් නැහැ. හැමතැනම බාහිර හතර මහ භූත ඔබට පේන්නේ. අටලොස් ධාතුවම ඔබට හම්බ වෙන්නේ ධාතුව ඔබට දකින්න බෑ. චක්කු ධාතු, රූප ධාතු, චක්කු විඤ්ඤාණ ධාතු ඔබට දකින්න බෑ. සෝත ධාතු ඒ ශබ්ද ධාතු, සෝත විඤ්ඤාණ ධාතු ඔබට දකින්න බෑ. ගන්ධ ධාතු, ගාන ධාතු, ගාන විඤ්ඤාණ ධාතු ඔබට දකින්න බෑ. ඒ රස ධාතු, જીව ධාතු, જીව විඥාන ධාතු ප්‍රතකින් බෑ. අටලොස් ධාතුම ඒ කියන්නේ ආයතන හයම. ඒ බාහිර අභ්‍යන්තර කියන නාමයේ රූපේ කියන එහෙම නැත්නම් ඒ අතර තියෙන විඥානේ මේ සියල්ලම මායාව. බාහිර දෙයක් නැති වෙනවා. යම් වේදේති සංජානාති යම් සංජානත්තං විතක්කේති යම් විතක්කේත්තං ප්‍රපංචේත්තං ප්‍රපංචේති තං ප්‍රජානාති ඇහැට ආපු ආලෝකයේ ගසත් ආලෝකයක් ගසත් නිසා හටගත්ත සෙවණැල්ල ඒ සෙවණැල්ල තමයි ප්‍රසාදේ තින සංගති පස්සෝ ඒ ස්පර්ශය තමයි වේදනා සංඥා සංකාර විඳීම් හැඳිනීම් දැන ගැනීම ඔස්සේ ඒ ස්කන්ධය ඔස්සේ ඔබ විඥානේ දැන ගැනීම ස්කන්ධානම් පාතිභාවාතනම් පටලවායන් උච්ච ජාති පොත කියන જાතිය හැදුනේ මේ විදියටයි ප්‍රතිබිම්බයක් ප්‍රසාදය කියන්නේ සත්‍යයක් නෙමෙයි ඒ කිසිත් නෑ ඒ ප්‍රසාදේ ඒ කිසිවක් නැහැ. මේ මොහොතේ අපට දකින්න තැන. බාහිර බාහිර අතරමා භූත අපට දකින්න බෑ. නමුත් ඔබ විසින්ම සිතේ මැවෙන ඒ ඔබේ පෙර කර්මයට මැවෙන එප්පාදාය රූපේ බාහිර නැහැ. බාහිර එහෙම දෙයක් නැහැ. ඒක මැවීමක් ඔබෙම චිත්තේන ලෝකේ චිත්තේන නීයති ලෝකේ පේනස්ස කරිකප්පසේ ඒ සිතේම මැවෙන දේ ඔබට ඔබ තියෙනවා කියලා ගන්නෙ. චිත්තේන නියති ලෝකේ. සිතේම මැවෙන ලෝකේ. හැබැයි ඒ ශුන්‍යත්වයට පත් වෙලා. මෙන්න මේක තමයි මහා ශුන්‍යත්වේ. මේ ආර්ය භූමියේ ශුන්‍යත්වය. ආර්ය භූමියේ උපත්ය ලෝක මෙතන ඕපපාතික උපත්යක්. මොකද්ද මේ උපත? ජාතිය මොකද්ද? ජාති ධම්ම සූත්‍රයේ බුදුන් වහන්සේ පෙන්වන්නේ ස්කන්ධානම් පාතිභව ආතනම් පටිලාභ අයං උත්තර ජාති. පොත කියන ජාතිය ඉපදීම ඇසේ ඉපදීමයි. මේ සියල්ලම දකින්න. මේ සියල්ලම ඔබට පේන ඇයෙන හැමදේම සත්‍ය දකින්න. සියල්ලේම සත්‍ය දකින්න. සිතක මැවෙන දෙයක් සත්‍යයක් නෙමෙයි. මේක මැවෙන දෙයක්. මේක පවතින දෙයක් නෙමෙයි. බාහිර දෙයක් නැහැ කියනවා නෙමෙයි. බාහිර දෙයක් නැහැ නෙමෙයි. බාහිර අපි හිතේ හදාගත්ත දේ බාහිර තියනවා කියලා ගන්න එකයි වරද තියෙන්නේ. බාහිර අතරමා භූත අපි දකින්නේ නැහැ. බාහිර අතරමා භූත හැඩතල ඒවැ නාමයක් නැහැ. මේ කතාව පරම සත්‍යය. අවබෝධයෙන් දකින්න. මේක ප්‍රතිපදාව. සිතට සිහිය පිහිටලා සිත දිහා බලා සිටියා. අපි ඒ සිතට එන අරමුණු වල සත්‍ය දැක්කා. බාහිර නෙමෙයි, පේනව නෙමෙයි, හිතනක් කියලා. ඒ සත්‍ය දකිනකොට අපිට හම්බුණා ශුන්්‍යතාවේ. ප්‍රතිපදාව පළවෙනි අධීර දෙවෙනි අධීර තුන්වෙනි අධීර කියලා. අපි බෙදුවට මේ කතාව එකම ප්‍රතිපදාවක්. මේ සත්‍ය දකින්න ප්‍රතිපදාව ආර්ය ප්‍රතිපදාව. ඇත්තටම සතර සතිපට්ඨානය තුල මෙයයි දකින්නේ. සතර සතිපට්ඨානය තුල ලෝකේ ඇත්ත වෙන්නේ නැහැ. බාහිර ඇත්ත වෙන්නේ නැහැ. කායේ කායානුපස්සී විහෙරති. විනය ලෝකේ අවිද්‍යා දෝනස්සාන කය ඇත්ත වෙන්නේ නැහැ. කයෙන් කය මිදෙනවා. දුක්ඛ දෝමනස්ස නැති වෙනවා. ලෝකයෙන් මිදෙනකොට විනය ලෝකේ. කායේ කායානුපස්සී විහෙරති. විනය ලෝකේ අවිද්‍යා දෝමනස්සානං කිව්වේ ඒකයි. විනය ලෝකේ කිව්වේ ලෝකෙන් මිදුණු තැන, කයෙන් කය මිදුණු තැන, දුක්ඛ දෝමනස්සයෙන් මිදුණු තැන. මේක සතර අතිපට්ඨානේ යමෙක් හරියට වඩයිද බුදුන් වහන්සේ සතර සතිපට්ඨානේ තුල පෙන්වන්නේ කායනුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව කියලා එකම කතාවක්. ඒ ස්කන්ධයමයි. වේදනා, රූප වේදනා, සංඥා, සංකාර, විඥාන. රූප වේදනා රූපේ සත්‍යයක් වෙන්නේ නැහැ. කායනුපස්සනාව හරියට වඩන කෙනාට වේදනාව සත්‍යයක් වෙන්නේ නැහැ. චිත්තානුපස්සනාව වඩන කෙනාට සංඥා සංකාර සත්‍යයක් වෙන්නේ ඒ නිසා අටගත් විඥානේ ධම්මානුපස්සන හරියට වඩන කෙනාට ධම්මානුපස්සන සත්‍යයක් වෙන්නේ සියල්ලම මිදෙනවා ශුන්‍යතාවයේ හමුවන්නේ ඒ ශුන්‍යතාවයේ තුල කෙනෙක් නැහැ ශුන්‍යතාවයේ දකින්න කෙනෙක් නැහැ තමන් ශුන්‍ය වෙලා තමන්ට මුළු ලෝකෙම ශුන්‍ය වෙලා. කෙනා නැති වෙන තැනත් බාහිර සියල්ල නැති වෙන තැනත් එකම තැනයි. ඔබ දැන් දකින්න ලෝකෙම සත්‍ය. මේක ඊටාම ගැඹීර තැනක්. තමන් ටිකෙන් ටික ටිකෙන් ටික තමන් මේ ලෝකයේ ඇත්ත දකින්න තැනට එනකොට ටිකෙන් ටික ටිකෙන් ටික තමන්ගේ සිත දකින්න ඕනි. සිතෙන් මිදෙන මගනේ නිවන් මග. එහෙමනම් තමන් සිත දකින්න ඕනි. සිතේ සත්‍ය දකින්න ඕනි. සිත කියලා 아무තු දෙයක් නැහැ. සිත කියන්නේ අරමුණුමයි. ඒ හැම මොහොතෙම සිතට අරමුණක් එනවා. ඒකයි සිහිය නෝන පවත්වන්නේ. ඒ සිහිය පවත්වනවා එන එන අරමුණ දකින්න. ඒක දකින්න සිහියක් ඕනේ. නෝනක් ඕනේ. දකින්නවා කියන්නේම සිහියයි. ඒ එන එන නිමිති එන එන නිමිති දකින්න එකමයි අනිමිත්ත සමාධිය කියන්නේ. ඒතර සමාධියක් තියෙනවා. ඒක ලෝකෝත්තර සමාධියක්. ඒ සිතේ සත්‍ය දකින තැනයි. ඒ සිත සත්‍ය වෙන්නේ නැහැ. ඒක විදසුන්නවන. සිත විදර්ශනා ඥාණයෙන් දකිනවා. විපස්සනා එනේන සිත දකින එක. හැබැයි එනේන එන අරමුණේ සත්‍ය දකින්නක විදර්ශනා විදසුන්නවන. එවිට ඒක සත්‍යයක් වෙන්න එකෙන් මිදෙනවා. බාහිරෙන් මිදෙනවා, පොතෙන් මිදෙනවා. පොත නැති තැන පොත දකින්න කෙනත් නැති වෙනවා. තමනුත් එතනමයි නැති වෙන්නේ. සක්කාය කියන්නේ අතර මේ අරමුණ මේ සිත අරමුණ කියන්නේ ස්කන්ධය. වේදනා සංඥා සංකාරයෙන් තමයි සිතක් හටගන්නේ. ඒ සිතක් හට ගැනීම පමණයි මෙතන වෙන්නේ. සියලු කය තේන එතනමයි. ස්කය කියන්නේ සමූහයක එකතුවක්. සමූහයක එකතුවම තමයි පටිච්ච සමුප්පන්න සියල්ලම පටිච්චෙන් සමුප්පන්නයෙන් එකතු වෙනවා. ඒ එකතු වීලා දකින දෙයම තමයි මෙතන අරමුණ සිත. ඒ අරමුණ සිත සත්‍ය දකින තැන නිෂ්ප්‍රභා වෙනවා. බාහිර අපි දකින සේරම සිතුවිලි වෙනවා. ඒ සිතුවිලි වල තියෙන චිත්ත රූප ඒවා චිත්ත චිත්තේන නියති ලෝකේ සිත ඇතුළේමයි ලෝකේ තියෙන්නේ. අපි හිතේ තියෙන දෙයක් හදාගෙන ඒක බාහිර තියනවා කියලා ඒක පොතේ අපි ගත්තා වගේ ඒකට ඊට පස්සේ අපි තණ්හා කරන්නේ. අපි තණ්හා කරන්නේ අපේ හිතේ හදාගත්ත රූපෙට. අපි තණ්හා කරන්නේ බාහිර තියෙන දෙයකට නෙමෙයි. අපිට රාග දේශමෝ කෙලස් තටගන්නේ දෙයක් තිබ්බොත් තමයි. ඒකට ආසාව ඇලෙන්නේ ගැටෙන්නේ. ඒක උපාදාන කරගත්තොත්. ඒක උපාදාය රූපේ අපි අල්ල ගන්නවා බාහිරට ගැට ගහලා. ඒ වුණොත් ඒක අපි උපාදාන කරගන්නවා. ඒකයි අපේ එහෙම වුණොත් තමයි අපිට රාග දේශ මොහ තණ්හා උපදින්නේ. කෙලෙස් හටගන්නේ. හැබැයි මෙතන කතාව ඔබ සත්‍ය දකින්නකොට වෙන්නේ මොකද්ද? විඥානං අනිදස්සනං අනන්තං සබ්බතෝ පබං එත්ත ආපෝච පටවි තේජෝ ආයෝ නගාරති. එත දීගන්තරස්සංග අනත්තෝලන් සුභා සුභා එත නාමන්ත රූපං චෙත්තේතං උපරුජ්ජති. නාම රූප උපරුජ්ජනේ වෙනවා. නාමයවත් රූපයවත් සත්‍ය වෙන්නේ නැහැ. විඥානයේ සත්‍ය දකින්න කියන්නේ විඥානයේ තමන්ගේ දකින්න පෙර සංඥාව තමයි මේ විඥානය කියන්නේ. ඒ සංඥාව පොත කියන්නේ පෙර මතකේ. ඒක බාහිර එකක් නෙමෙයි. තමන් ඉතින් අදාගත් එකක්. ඒක නාමයට රූපයට අයිති නෑ. හැබැයි නාමයේ ඒක ඒකේ තුලත් එහෙම පොතක් නෑ. ඇත්තටම මෙතන බාහිරින් පොතක් හම්බ වෙන්නේ නැහැ. ඒතකොට බාහිර කිසිම දෙයකට ඔබ දකින දකින කිසිම දෙයක් බාහිරින් හම්බ වෙන්නේ නැහැ. ඔබේ සිතමයි දකින්නේ. සිතේම ප්‍රතිබිම්බයක් ඔබ බාහිර කියලා කතා කරාට ඒව සිතුවිලි චිත්ත මැවෙන ඒවා විසංකාර ගතං චිත්තම් මේ සිත මේ සිතින්ම මිදෙනවා සත්‍ය දකිනකොට කීනා ಜಾති වූසිත නැවත සකස් වෙන්නේ නාපරංගච්ඡ තත්තාය මේ කතා කරන්නේ බුදුන් වහන්සේ ධර්මය තුළ ඔබ මනාකොට දකිනානම් උපාදවය ධම්මිනෝ උපජ්ජිත්වා නිරුද්ධති එකම කතාවක්. අත්තා අනුදිට්ඨින් ඌහච්ච එකම කතාවක්. ආත්ම දෘෂ්ටිය අනුව ගියොත් තමයි ඔබ බාහිර දෙයක් අදාගත්තොත් තමයි ආත්ම දෘෂ්ටිය අනුව යන්නේ. ශුන්‍යතෝ ලෝකෝ මෝගරාජ කියලා කිව්වේ මෝගරාජ සූත්‍රය තුළ ඒකයි. ශුන්‍ය මෝග රාජයේ ලෝකයේ ශුන්‍ය ලෙස බලව මේ හැමතැනම බුදුන් වහන්සේ ධර්මයේ පෙන්නනවා මේක එක තැනින් ඔබට දකින්න පුළුවන් ඔබ ප්‍රතිපදාව දැන් ගැඹුරුම තැනට ඇවිල්ලා තියෙනවා දැන් ඔබට පේන කිසිම දෙයක ඔබට දෙයක් හම්බ වෙන්නේ නැහැ එතන එතනම මිදෙනවා දකින දකින තැන එතනින්ම මිදෙනවා. ඒක අපි කිව්වේ දකින්න පෙර තිබ්බ නෙමේ දැක්කට පස්සේ තියනා නෙමේ මේ මොහොතේම අටගෙන නිරුද්ධ වෙනවා. ආර්ය භූමිය උපදින්නේ ඕපපාතික කිව්ව එකයි. ඒකයි අපි ඔබට කිව්වේ මේක තමන්ම තමන්ව තමන් කියලා කෙනෙක් හම්බ වෙන්නේ නැහැ. ඇත්තටම තමන් තණ්හා කරලා තියෙන්නේ තමන්ගේම හිතට. එහෙමනේ ඔබ ඔබ ඔබ කතා කරන මට්ටමින් දැක්කොත් ඔබ තණ්හා කරන බාහිර එතකොට පොතක් නැත්තම් බාහිර පොතකට නෙමෙයි. පොත කියන ඔබේ හිතේ තියෙන සංඥාව, උපාදාය රූපේ. ඔබ ඔබේ හිතටමයි තණ්හා කරලා තියෙන්නේ. ඒකයි අපි කිව්වේ ලස්සන තියෙන්නේ බාහිර පොතක නෙමෙයි. ලස්සන තියෙන්නේ ඔබේ හිතේ. කැත තියෙන්නේ බාහිර නෙමෙයි. කැත තියෙන්නේ ඔබේ හිතේ. ආසාව තියෙන්නේ ඔබේ හිතේ. තණ්හාව තියෙන්නේ ඔබේ හිතේ. රාගය තියෙන්නේ ඔබේ හිතේ. බාහිර කිසිම දෙයක නෙමෙයි. බාහිර කිසිම දෙයක් නැති තැන ඔබ කුමකටද තණ්හා කරන්නේ? තණ්හා කරන්න දෙයක් නැහැ. තණ්හාව සමුදය මෙතනදී තණ්හාව ඔබ දන්නවා බාහිර දෙයක් තිබ්බොත් තමයි සමුදය හටගන්නේ. එහෙම වුණොත් තමයි දුක හටගන්නේ. ඒක සැප දුක්ඛන් දුක දුක්ඛන් වෙන්න පුළුවන්. සැපත් දුකත් දුකත් දුක. බාහිර දෙයක් නැත්තම් දැන් ඔබ කොහොමද සැක දුක එන්නේ? සැපත් දුකත් දෙකම නැති වෙනවා. බාහිර දෙයක් නැත්තම් ඔබ මොනවද පූජා කරන්නේ? ඔබ කොහොමද පින් කරන්නේ? ඔබ කොහොමද පව් කරන්නේ? පුඤ්ඤ පාප පහිනස කියන තැනට එනවා. හැබැයි මේ මහා ශුන්්‍යතාවය දකින්න ඕනේ. ඒ දකින්න කෙනාටයි ධර්මය හම්බ වෙන්නේ. හැබැයි එතන කෙනා නැති වෙනවා. කෙනෙක් හම්බ වෙන්නේ මෙතන ඊටාම සියුම් මේ කාරණේ මේක ප්‍රායෝගිකව ඔබ දකිනකොට මේ මොහොතේම සියල්ලම අපි කිව්වා හටගෙන නැති වෙනවා කියලා. කිසිම දෙයක් ඔබට බාහිරින් හම්බ වෙන්නේ නැහැ කියලා. හැබැයි මේක දකින්න පෙර තිබ්බා නෙමේ දැක්කට පස්සේ තියෙනව නෙමේ කියලා. ඒකම තමයි බුදුන් වහන්සේ න්‍යාය තුල පෙන්වන්නේ. අවුත්තා සම්භූතං උත්තානම් භවිසති පෙර නොතිබීම අටගත්ත ඉතුරු නැතුවම නිරුද්ධ වුණා කියලා. ඉතුරු නැතුවම නිරුද්ධ වුණොත් තමයි නිර්වශේෂ විරාග නිරෝධයක් එන්නේ. ඉතුරු වුණොත් ඒක උපාදාන කරගෙන නැවත ඒක භවයකට සකස් වෙන්න හේතු වෙනවා. පුනර්භවයකට හේතු වෙනවා. ඇයි එහෙම කියන්නේ? පොත කියන්නේ බාහිර තිබ්බොත් ඒක භවේ. පොත බාහිර හමුනොත් ඒක පොත කියන භවේ. එතකොට ඔබ බාහිර පොතක් තියෙනවා කියන සංඥාව තියෙනවා. එහෙම වුණොත් ඒකම නේද නැවතත් ආයි දවසක පොතක් හම්බෙන්න හේතු වෙන්නේ. හැබැයි ඔබ අද පොත සත්‍ය දැක්කොත් එහෙම බාහිර නෑ කියන පොතක්. හෙට දවසේ පොතක් උපදීද? නෑ නේද? ඊගා මොහොතේ නැවත පොතක් අටගනීද? නෑ නේද? එහෙමනම් ඊගාව මොහොතේ මේ කොහොමද නැවත ඔබ භවයේ සකස් වෙන්නේ? ඒකයි ඔබට කිව්වේ මේ සත්‍ය දකිනකොට මෙතන භව නිරෝධයක් සිද්ධ වෙනවා. භව නිරෝධෝ නිබ්බානෝ කියන තැනට එනවා. නැවත භවයක් මෙතන සකස් වෙන්නේ නැහැ. අපි ඔබට දීර්ඝ දේශනා මාලාවක් ඔස්සේ ඔබව අරගෙන ආව එක්ෂණික සිත දකින්න කියන තැනට. අපි කතා කරන්නේ දැන් එක්ෂණික සිත ගැන විතරයි. අපි කතා කරන්නේ මැරලා ගිහිලා උපදින භවයක් ගැන. අපි කතා කරන්නේ මේ මොහොතේ මේ ෂනේ ඊගාව ෂනේ සිතින් සිත සිතින් සිත හටගෙන නිරුද්ධ වෙන භව නිරෝධයක් ගැන. අපි කතා කරන්නේ මේ සිත් પરම්පරාව ඒ සිත මේ සිත ඒ සිත මේ සිත අතීත සිත අනාගත සිත වර්තමාන සිත කියලා මේ ක්ෂණික සිත දකින තැන ඒ සිතුවිලි සංසාරයක් ගැන අපි කතා කරන්නේ සම්මුතිය තුළ කතා කරන ශරීරයේ පොළවට පස් වෙන තැන මැරලා උපදින භවයක් ගැන මැරලා උපදින සංසාරයක් ගැන මේ ධර්මයේ අතිශයින් ගැඹීරයි සත්‍ය දකිනකොට මේ මොහොතේ යමද්ද වෙන්නේ ඒ මොහොත පමණයි මේ මුළු කතාවම තියෙන්නේ. මරණය කියන්නේත් මේ මොහොතේ සිතුවිල්ලක් පමණයි. මරණ මොහොතේ තටගන්නේ එක්සිතක් පමණයි. ඒක චුති උප්පත්ති කියලා කතා කරාට මේ මොහොතෙත් වෙන්නේ චුති උප්පත්තියක්මයි. මේ මොහොතෙත් මේ සිත අටගෙන් නිරුද්ධ වෙනවා. ඒ සත්‍ය දැක්කොත් නැවත සිතක් අටගන්න හේතු නැහැ. නිර්වශේෂ විරාග නිරෝධයකට එනවා. එතන නැවත සිතක් හටගන්න හේතු නැහැ. තණ්හක්කයෝ විරාගෝ නිරෝධෝ නිබ්බාන කියන තැනට එනවා. නැවත සකස් වෙන්න හේතු නැහැ. භව නිරෝධයකට එනවා. නැවත භවයක් සකස් වෙන්නේ ඉතින් මේ කතාව මේ මේ සියල්ලම මේ මොහොතේ ඇහැ අරනකොට ඔබට ලෝකයක් පේනවා වගේ පුංචි උපමාවක් දකින්. අන්නේ විදිහට තමයි මේ මොහොතේ ඇස් දෙක වහගෙන ඇස් දෙක ඇරියාම එකපාරම ඔබට පොත පේනවා. ආය ඇස් දෙක වැරුවාම පේන්නේ. එතකොට ඇස් දෙක ඇරියා එකපාර පේනවා. පෙර තිබුණේ නෑ. දැන් හටගත්තා නිරුද්ධ වුණා. මෙන්න මේකම තමයි මේ ක්ෂණයන් ක්ෂණයෙන් වේගෙන් වේගෙන් අරමුණු එනවා යනවා. සබ්දය හැන සිත පොත දකින හිත පුටුව දකින හිත ෂණෙන් ෂණෙන් ෂණෙන් සිත එක් මොහොත එක් සිතයි තියෙන්නේ. ඒකේ දෙයක් නැහැ. ඒක සබ්ද සිතක් නෙවෙයි සබ්දයක් විතරයි. සබ්දවල දේවල් නැහැ. අපිව හදා ගන්නවා එකතු කරගෙන. ඒ දෙයක් කරගත්තොත් බාහිර තියනවා කියලා ගත්තොත් තමයි. නැත්තම් සද්දේ සද්දයක් විතරයි. පෙනීම පෙනීමක් විතරයි. දික්ටේ දික්ට මත්තං. සුතේ සුත මත්තං. මුතේ මුත මත්තං. විඤ්ඤාතේ විඤ්ඤාත මත්තං. දික්ටේ දික්ට මත්තං කියන්නේ දුටුවාන දුටුවා පමණි. දැන් ඔබ දකින්නදේ ඒ මහා ශුන්‍යතාවේ දිත්තේ දිට්ඨ මත්තා. දුටු දෙයක් නැහැ. දුටු දෙයක් නැත්තම් දුටු කෙනෙක් නැහැ. ඒක දකින්න කෙනා නැතු වෙනවා. එහෙම එහෙම වුණොත් පෙනීම පෙනීමක් විතරයි. අන්න දාරු බාහ්‍ය දාරුතියට දේශනා කරේ මේ පුංචි මේ ධර්ම 84 ධර්මස්කන්ධය තුළ නිවන බුදුන් වහන්සේ දේශනා කරන කෙටිම පාඩේයයි. දිත්තේ දිත්තමත්තන් කියන තැන. දුටුවානන් දුටුවා පමණයි. දුටු දෙයක් නැහැ. දුටු කෙනෙක් නැහැ. ඉතින් ඊටාම ගැඹීරයි සබ්බේ ධම්මා නාලං අබිනිවේසා කියන කාරණේ මේ සිත්විලි වලට රිංගන්න එපා කිව්වේ. බුදුන් වහන්සේ එතනමයි දේශනා කරන්නේ. බාහ්‍ය දාරුචීරේ දේශනා කරන බාහ්‍ය සූත්‍රයේ උදාන වාක්‍ය තුලයි ඒ ඒ කාරණාව සඳහන් වෙන්නේ. ඉතින් මේක ඔබ මේ කතාව තවත් අපිට ඇතුළට ගිහිලා තවත් ගැඹුරෙන් කතා කරන්න පුළුවන්. නමුත් අපි මෙතනින්ම දකිමු. තවත් එහාට ප්‍රසාරණය කරොත් මේක ඔබ මේ සිත දැන් දකිනවා නම් එනේන සිත දකිනවා නම් ඔබ බලන්න කණ්ණාඩියකින් මුණ බලනකොට ඔබ දකින්නේ කණ්ණාඩිය ඇතුලේ ඔබ ඉන්නවද? නෑ. ඔබ දකින්නේ ඔබෙමයි ප්‍රතිබිම්බේ. මෙන්න මේ විදිහටමයි මුළු ලෝකෙම ඔබට සිද්ධ වෙන්නේ. ඔබ මුළු ලෝකෙම දකින්නේ හරියට කණ්ණාඩියෙන් ඔබ දකිනවා වගේ. ඔබේම සිතේ චිත්ත ප්‍රතිබිම්බ ඔබ බාහිර තියෙනවා කියලා හිතනවා. චිත්ත ප්‍රතිබිම්බ කිව්වේ ඒවා සිතුවිලි. ඔබ ඔය හැඩතලයට මමයි කියලා හිතන සිතුවිල්ලක් තියෙනවා. ඒකයි සක්කාය කියන්නේ. සක්කාය දෘෂ්ටිය කියන්නේ. සක්කාය කියන්නේ එතකොට මේ සිතුවිල්ල කියන්නේ මෙතන ස්කන්ධේ අරමුණ. සිත. ස්කන්ධේ වේදනා සංඥා සංකාර මැවෙනවා. පෙර කර්මයට මැවෙනවා කියලා කිව්වේ. එතකොට මේ ඔබගේ දැන් ෂේ වීගෙන යන්නේ මෙන්න මේ මැවෙන පෙර කර්මේ ආශ්‍රව කෙලස් ඡේ වෙනවා. ඔබ මේ දකින දකින තැන සත්‍ය දකිනකොට දකින දකින තැන ඔබ හැම දෙයකම සත්‍ය සත්‍යයට හිත පිහිටනකොට ඔබට බාහිර ආසාවන් තියෙන ලෝකෙන් මිදි මිදි යනකොට ඔබටම නොදැනි ඔබේම අභ්‍යන්තරයෙන් අර අල්ම කියන එක නැවත සකස් වෙන්න හේතු නැති වීගෙන නැති වීගෙන යනවා. ඒකයි නිබ්බිදන්ති විරාගන්ති විරාගන්ති නිරෝධන්ති නිරෝධන්ති පටිනිස්සග්ගානුපස්සේ කියවේ. නිබ්බිදන්ති විරාගන්ති විරාගන්ති නිරෝධන්ති නිරෝධන්ති පටිනිස්සග්ගානුපස්සේ නැවස සකස් වෙන්නේ එතන එතන එතන එතන මිදෙනවා. ඒ ඔබ සත්‍ය දකිනකොට එන එන සිත සත්‍ය දක්මින් මිදි මිදි යන ගමන තුළ බාහිර දෙයක් ඇත්ත වෙන්නේ සත්‍ය දකිලා මිදි මිදි යන ගමන තුළ ඔබගේ සිතේම තියෙන ඒ ඒ ආශාවන් වල ඒ කෙලෙසේ ටිකෙන් ටික ටිකෙන් ටික ෂේ වෙගෙන යනවා ඒකයි නිබ්බිදන්ති විරාගන්ති විරාගන්ති නිරෝධන්ති නිරෝධන්ති පට්නිසග්ගානුපස්සී කියන්නේ. විරාගය කියන්නේ නොයල් මේනේන අරමුණට ඇලෙන්නේ නැහැ. නිබ්බිදන්ති ඒ සිතට මිදි මිදි යන තැන. නිරෝධේ. ඒ සිත ගැන සිතේ සත්‍ය දකින්නකොට බාහිර දෙයක් හම්බ වෙන්නේ නැතිකොට සිත ගැනමයි කලකිරීම. සිත ගැන සත්‍ය දකින්න තැන ශුන්්‍යතාවයේ තුලයි මේ සිද්ධිය තියෙන්නේ. එතනයි නිබ්බිදාන්ති විරාගාන්ති ඇලෙන්නේ නැහැ. එනේන සිතට ඇලෙන්නේ නැහැ. සිත ඇත්ත වෙන්නේ නැහැ. ඒ සිත මිදි මිදි යන තැනයි නැවත සකස් වෙන සකස් වෙන එක අඩු වීගෙන යනවා. සකස් වෙන තියෙන හේතු ඝනත්වය අඩු වීගෙන යනවා. දැන් මේ සිත පොත දකිනවා. පොත දකිනකොට යම්කිසි ඔබට තිබුණ යම්කිසි උනන්දුවක්. තණ්හාමාන දිට්ටි. නැත්තම් මෙතන තියෙනවා අර සක්කාය දිට්ඨිය ෂේවිගෙන යනවා. නැවත් සකස් වෙන්නේ නැහැ. මෙතන වචන පාවිච්චි කරනකොට අපිට බොහොම පරිස්සම් වෙන්න සිද්ධ වෙනවා. මෙතන අපිට අපිට මේකේ පැහැදිලි කරන්න ඕනි කාරණේ. මේ තණ්හාමාන දිට්ටි මා මේ ස්වභාවය ආත්මීය ස්වභාවයේ ඡේවිගෙන යනවා. හැංගීම ඡේවිගෙන යනවා. ඒකමයි පෙන්වන්නේ ආශ්‍රෝෂය වෙනවා කියලා. ඒකමයි පෙන්වන්නේ කාමරාග, පටිග තන් මේ මාන උද්දච්ච අවිද්‍යාව කියලා. ඒ ඒත් මිම්ම මැමීම මැනීම මමත්වයේ ඒ මිම්ම ටිකෙන් ටික ටිකෙන් ටික ෂේවිගෙන යන තැන උද්දච්චේ ඒ මාන්නයත් එක්ක තියෙන ඒ ගති මාන උද්දච්ච මේ අවිද්‍යා ප්‍රහීන වීමත් එක්ක ටිකෙන් ටික ටිකෙන් ටික ප්‍රහීන වෙගෙන යනවා නැවත සිතකට ගන්න නැති තරමට බාහිර ගැට ගැයෙන්නේ නැති තරමට එන තැනයි ගැට නොගැසීමමයි පටිනිස්සක් ගන්නු පස්සේ කියන්නේ ඒකයි නිබ්බිදාන්ති විරාගාන්ති විරාගාන්ති නිරෝධාන්ති කියලා මෙතන නිරෝධයට යනවා. විරාගයට යන ඇලෙන් නොයල්මට යනවා. කලකිරීමට යනවා. සිත ගැනයි කලකිරෙන්නේ. බාහිර දෙයක් නෙමෙයි. සිත ගැනයි. විරාගයට යනවා. ඒන අරමුණු වල ඇලෙන්නේ නැහැ. එතනින් නිරෝධයට යනවා මිදි මිදි යනවා අන්න එතන නැවත සකස් වෙන තැන තමන්ට ඥානෙට දැනෙන තැනයි අභිඥා ඒ කියන්නේ ආසවක්ඛ්‍යා ඥානෙ කියන්නේ එයයි ආශ්‍රව කෙලෙස් ඡේ වෙන ඥානෙ කියන්නේ දැනෙන දැනීමේ ඡේ වෙලා යන බව හැබැයි මෙතන කෙනෙක් නැහැ, පුජ්‍යලයක් නැහැ. ශුන්‍යතාවයටයි යන්නේ. එතුළ නැවත සකස් නොවන බව, එනේන අරමුණ මිදෙන බව, තියෙන ඥානෙ දැනීම තුල රහත් භාවයේ Tamanටම ප්‍රත්‍යක්ෂ රහ නැති බව, රහ අරහත්වේ එතනයි තියෙන්නේ නිවන. නිවන කියලා කිසිම දෙයක් මෙතනදී Tamanට දකින්න ලැබෙන්නේ නැහැ. තෙලුත් ඉවර නම්, තිරත් ඉවර නම් පහන ආලෝකයේ නිවි ගියා වගේ නැවත සමන්ට මෙතන සකස් වෙන සිත ඒ සියලුම Tamanට තියෙන ඒ තණ්හා මාන දික්ටි හැඟීම් ආත්මීය හැඟීම් සම්පූර්ණයෙන්ම නැති වෙන තැනක් ඔබට දකින්න ලැබෙන්නේ. ආශ්‍රව කෙලෙස් ඡේවුණු තැන තමයි ඒක ඔබට හම්බ වෙන්නේ දකින්න. ඒ ඥානෙටයි හසු වෙන්නේ. විඥානය කියන්නේ සිත, සිතනවා කියන එක. දැන ගැනීම කියන එක. නමුත් මෙතන තියෙන විඥානේ නෙමෙයි. මෙතන ඥාන තමයි. ඒ සිතේ සිහියේ සිහිය තමයි දිගටම දියුණු වෙලා ඥානීය බවටපත් වෙන්නේ. අභිඥා බවටපත් වෙන්නේ. අභිඥාවටයි දැනෙන්නේ කියන්නේ ඒකයි. ප්‍රඥාවටයි දැනෙන්නේ කියන්නේ ඒකයි. ඉතින් මේ ප්‍රතිපදාව අපේ අවසාන කොටසේදී මේ තමයි අතර මේක අවසන් කරන්න බෑ. මේ ප්‍රතිපදාව ඔබ නිවන දක්වාම ඉන්න ඕනේ. කරගෙන යන්න ඕනේ. තමන් ඉන්න තැන අනුව තමන් සිත ඉස්සලා දකින්න බැරන සිත දකින්න. සිහිය පිටවන් එනේන අරමුණු ඇති වෙනව නැති වෙනව. ටිකෙන් ටික කලබල වෙන්න එපා. ටිකෙන් ටික ටිකෙන් ටික පුහුණු වෙන්න. ඔබ ඊට පස්සේ බාහිර නෙමේ තමන්ගේ තමයි කියන එක. පේනව නෙමේ හිතනවා කියන එක. බාහිර මිදෙන තැනටත් සිතෙන් එනේන අරමුණු දකින්න මේ සිතමයි කියන එක. එතන ඔබ බාහිරනොත් ඔබ ප්‍රතිපදාව සකස් කරගන්න ටිකෙන් ටික ටිකෙන් ටික ගැඹුරට යන විදිහට. ඊට පස්සේ ඔබ මහා ශුන්‍යතාවයට සිත ප්‍රතිපදාව නාමිනුත් මිදෙන තැනට එන්න. බාහිර පොත පොත කියලා දෙයක් නැති වෙනකොට රූපයන්තෙත් නැති වෙනකොට ඔබ ශුන්‍යතාවයේ ශුන්‍ය භාවයටපත් වීගෙන යනවා. ශුන්‍යතාවයටපත් වීගෙන යනවා. කෙනෙක් හම් වෙන්නේ නැහැ. ඒ එනේන අරමුණේ අරමුණම තමයි කාය. සක්කාය. ගොඩ. ඒ අරමුණ පොත කියන එකත්. ඒ අරමුණමයි ගොඩ සක්කාය. පොතක් හම්බ වෙනවා නැතර සක්කාය තියෙනවා. හැබැයි ඒක සක්කාය දෘෂ්ටිය ප්‍රහීන වෙනවා. ඒ පොත කියන දෙයක් බාහිර හම්බෙන්නේ නැති වෙන තැන. ඒ කෙනාට හැබැයි සැකයක් තියෙන්න බෑ. පුබ්බන්තේ කංකති අපරන්තේ කංකති පුබ්බන්ත අපරන්තේ කංකති විචිකිච්ඡාව සැකේ ප්‍රහීන වෙන්න ඕනේ සංයෝජන ඕරම්බාගේ සංයෝජනවලදී ඔබට මේක අහන්න ලැබෙනවා බුද්ධේ කංකති මේ මේ ශුන්්‍යතාවය තුළ දකින බුදුසිත ධම්මේ කංකතියේ දකින්න එක සංඝේ කංකතියේ එනේන සිත එනේන සිත දැක දැක මිදෙන එක සංඝ කියන්නේ මේක බාලන එක ප්‍රතිපදාව තුළයි හමු වෙන්නේ බුද්ධේ කංකති ධම්මේ කංකති සංඝේ කංකති පුබ්බන්තේ කංකති මේ මේ බාහිර අන්තේ සත්‍යක් නැහැ. අපරන්තේ කංකති බාහිර අන්තේ සඳ පුබ්බන්තේ කංකති. අන්ත දෙකෙන් මිදෙනවා. පුබ්බන්ත අපරන්තේ කංකති. දෙපැත්තෙම නාමිනුත් මිදෙනවා රූපේනුත් මිදෙනවා නාම රූපාන්ත දෙකෙන්ම මිදෙනවා. ශුන්‍යතාවයට එනතේ. අන්නේ කෙනාට පටිච්ච සමුපාද ධම්මේසු කංකති. පටිච්ච සමුප්පන්න වෙලා සියල්ල එකතු වෙලා දෙයක් හැදෙන එක. ධම්මේසු කාංක තේස සැකයක් නැතුව දකින්න ඔයා. මේක හැදෙන හැටි. නැති වෙන හැටි. අනේ කෙනා තමයි විචිකිච්ඡා ප්‍රහීන වුණා කියන්නේ. අනේ කෙනා සක්කාය දිට්ඨි ප්‍රහීන වෙලා විචිකිච්ඡාව ප්‍රහීන වෙලා සිලපද පරාමාස දැම්මයට බාහිර දෙයක් නැහැ. පින් කරන්න, පව් කරන්න දෙයක් නැහැ. සියල්ලකින් මිදි මිදි යනවා. ඒ කෙනාට දැන් ආයි මම සිල්වතෙක්, ගුණවතෙක්, හොඳ කෙනෙක්, නරක කෙනෙක් කියලා කතාවක් නැහැ. හොඳ නරක කියලා අන්ත දෙකක් නැහැ. උපේක්ඛා සිතට එනවා. නෙක්ඛම්මසිත දෝමනස්ස කිය. අපි කිව්වේ නෙක්ඛම්මසිත උපේක්ෂාව. එතනට එනවා නිවන් දකින්න සිතට. සීලබ්බත පරාමාසේ අන්න එතනින් තමයි ප්‍රහීන වෙන්නේ. ඒ විදිහට තමයි මේ ගමන යන්නේ. ඔබට ඊට පස්සේ ඔබගේ බාහිර දෙයක් නැති වෙනකොට ඒ කෙරේ තියෙන ඇල්ම කාමරාගේ තුනී වෙන එක පටිගේ තුනී වෙන එක ඇලෙන ගැටන සිත එතනමයි යන්නේ මේ එකම දිදියට යන්නේ සෝවාන් සකදාගාමි අනාගාමි භූමියේ නාම රූප සම්පූර්ණයෙන්ම බාහිරින් මිදිලා මේ මේ සිත හැදෙන තැනුත් මිදිලා ශුන්්‍යතාවයට යන තැන අන ආර්ය භූමියට එනවා උපපාතික උප්පත්තිය කාර්ය භූමියේ තියෙන්නේ ඔබ දකිනවා බුදුන් වහන්සේ දේශනා කරනවා මේ උපදින ආකාර මව කුසේ පිළිසිත ගන්න එක අණ්ඩජ ජලාබුජ ඒ වගේම උපපාතික කියලා ආකාර හතරක් වෙනවා උපපාතික උප්පත්ති කියලා පෙන්නන්නේ මේ මේ උපපාතික උප්පත්තියක් තියෙනවා මෙතන ආර්ය භූමිය තුළ තමන්ගේ සිත මිදෙන තැන තමන් ආර්ය භූමියට ප්‍රවේශ වෙනවා ඉතින් මේ විදිහටම තමයි ඔබට දකින්න ලැබෙන්නේ මේ අපි ගොඩක් වෙනස් මාතෘකාවලට නොගින් යමු. මෙතනින්ම නිවන් මඟ අපි ඔබට පෙන්වුවේ. ඒ කාමරාග පටික උද්දච්ච අවිද්‍යාව මෙතන කාමරාග පටික මාන උද්දච්ච අවිද්‍යාව කියන ඒ උද්දම් භාගී සංයෝජන ප්‍රහින වුණු තැන. රූප රාග අරූප රාග මාන උද්දච්ච අවිද්‍යාව කියන මේ සිතින් මිදුණු තැන ශුන්‍යතාවය තුළ ආශ්‍රව කෙලෙස් ඡය වෙන තැන අත්තානුදිට්ඨි හුවච්චන් කියන තැන ආත්මය අනුගේ දෘෂ්ටිය බිඳ වැටෙන තැන ශුන්‍යතාවය තුළයි තියෙන්නේ ආශ්‍රව කෙලෙස් ඡය වෙන තැන නිබ්බිදාන්ති විරාගාන්ති විරාගාන්ති නිරෝධාන්ති නිරෝධාන්ති පරිණිසග්ගාන පස්සේ කියන තැන මේයි නිවන් මඟ ප්‍රතිපදාව දැන් ඔබට පැහැදිලි නමුත් ඔබ පුහුණු වෙන්න ඕනේ ප්‍රතිපදාව පොතකින් හොයන්න බෑ. ප්‍රතිපදාව පොතේ නෑ. ඒ ඔබේ සිතයි. ධර්මයේ පොතේ නෑ ඇත්තටම. ධර්මය කියන්නේ ඔබේ සිතයි. නිවනත් පොතක නෑ ඇත්තටම. නිවනත් කියන්නේ ඔබේ සිත මෙදෙන තැනයි. මේ සියල්ලම සිතමයි. මනෝ පුබ්බංගම ධම්මා මනෝ සෙට්ටා මනෝමය. මේක මනසම. චිත්තේන නියති ලෝකේ. සිතේ මැදෙන ලෝකෙ මිදෙන තැනයි. ඉතින් ඔබ නිවන් මඟ දැන් මනාකොට දකිනවා. ප්‍රායෝගිකව දකින්න මේ ප්‍රතිපදාව ගැඹුරු පැත්තට යන්න ඔබ අධෛර්ය වෙන්න එපා. මුලින් මුලින් සිත දකින එක බොහොම සරල තැනින් කරන්න. බාහිර ඇත්ත නොවන බව ඒ පොත දකින උපමාවම ඔබ විවිධාකාර විදිහට ප්‍රසාරණය කරන්න පුටුව ඇඳ හැමදේම දරුවෝ ගෙවල් දොරවල් ඉර හඳ හැමදේම සම්මුතිය දකින්න ප්‍රඥප්තිය දකින්න සිත දකින්න බාහිරේ කියන්නේ කුමක්ද කියලා දකින්න අන්ත දෙක දකින්න අජත බහිද්දා කියන දෙකෙන් මිදෙන හැටි දකින්න ප්‍රතිපදාව ටිකෙන් ටික ගැඹුරට යන්න අන්තවලින් මිදෙනකොට ශුන්‍ය ස්වභාවයේ හිත ටිකෙන් ටික ඔබට පෙන්නනවා ඔබේ සිතේ මිදෙන ස්වභාවය ඔබට ඥාණයට දැනෙන්න ගන්නවා මේ ගමන යනකොට උද්‍යව ඥානෙ ඔබට හම්බ වෙන්නේ. උදේවැය ඥානෙ මේ ෂණිකව සිත අතගෙන නිරුද්ධ වෙනවා. සමුදය තුලම අත්ගමේ සිද්ධ වෙනවා පේනවා. මේ සිත මේ දැන් හටගත්ත පොතේ ඒ මොහොතේම සිත නැති වෙලා ඉත්‍ය දකින්න සිත ඇති වෙනවා. ඒ සිත ඒ මොහොතේම නැති වෙලා ඔබ මල දකින්න සිත හට ගන්න. ඒ සිත ඒ මොහොතේම උදේවැය ඥානෙ දකින්න ඕනේ. හටගෙන තැනම නිරුද්ධ වෙලා පුටුව දකින්න සිත හට ගන්නවා. ඒ සිත එතනම හටගත් තැනම නිරුද්ධ වෙලා පොළව දකින්න සිත හට ගන්නවා. මෙහෙම සිතෙන් සිත සිතෙන් සිත හටගෙන නිරුද්ධ තැන ඔබ දැන් මනාකොට දකිනවා. සිතුවිලි සංසාරේ සසර දකිනවා. හබ මේ හට ගන්න උද්දේවය ඥානයේ තියෙන උද්දේව්‍ය ඥානයේ තියෙන තැන උදේවය ඇති වෙනව නැති වෙනව සිතේස් දැන මොහොතට අවදි වෙනවා ශුන්්‍යතාවයට ඒ සිතුවිලි දෙයක් අතර හිඩස කියලා පෙන්නවා ඒ වගේම අපෙන්නවා එතන සිතුවිලි දෙකක් කියලා එහෙම ගන්නකොට වැඩිය ඔබ මේ සිත පොත කියන එක නැති වෙනකොටම ඒ පොත කියන දේක් බාහිර හම්බෙන්නේ නැති වෙනකොටම ඔබ ශුන්‍යතාවයට එනවා. ආයතන බිත්තිය කියන ඒක සිත හටගන්නේ ඔබට මේ කර්මයට මැවෙන නිසා. නමුත් ඒක ෂේවීගෙන යන කතාවක් තියෙනවා. ඒ විසංකාර ගජන් තිත්තං කියන තැන විසංකාර ගජන් ගතං චිත්තං කියන තැන. ඉතින් ඔබට මේ සූත්‍රවලුත් දකින්න ලැබෙනවා. බුදුන් වහන්සේම පැහැදිලි කරලා තියෙනවා. ඒ සිත මිදි මිදි යනවා කියලා. ඒ සත්‍ය දකින දකිනකොට සිත මිදි මිදි යනවා. අර ඇලෙන ස්වභාවයේ ගම් එකේ ගම් ගතිය ඇලෙන ගතිය අඩු වීගෙන යනවා වගේ ආශ්‍රෝෂ් කැලෙස් ඡය වීගෙන යනවා. ඔබ සාන්ත සුවයකට ටිකෙන් ටිකපත් වීගෙන යනවා. ඔබට නොදෙරෙන තව පැත්තකින් ඔබගේ අභ්‍යන්තරය වෙනස් වෙනවා. ඔබට තරහ යනවා අඩු වෙනවා කේන්ති යනවා අඩු වෙනවා ඔබේ පටිගේ අඩුවීගෙන යනවා. පටිගේ අඩුවීගෙන යනවා. එතන කාමච්ඡන්ද ව්‍යාපාද අඩුවීගෙන යනවා. ඔබට දැනෙන්න ගන්නවා මේ ස්වභාව වෙනස් වීගෙන යනවා. ඔබේ සිත ඇතුළේම මුලින් ගිනි ගන්නවා. පස්සේ නිවෙන්නේ. ඒ ප්‍රතිපදාව තුළ ඔබට තව අපි නොකියපු මේ අපිට මගහැරණු තැන් තියෙනවා. අතර මේවා උපමා වෙන්නේ ඒ ප්‍රායෝගික අධ්‍යක්ීම හරහායි. ඒ ප්‍රායෝගික අධ්‍යයනය ඔබට ලැබෙනකොට ඔබට දැනෙන දේවල් ගොඩක් තියෙයි. සමහරට ඔබ සෙනක ගොඩේ යනකොට අර මිනිස්සු නැතුවගේ ශුන්‍යතාවයක ඔබ යනවා. ඒකට හේතුව සෙනග ඉන්නවා කියන්නේ ඔබේ හිතම ඔබේ හිත මායාව කියලා දකිනකොටම සෙනගක් ඔබට හම්බ වෙන්නේ නැහැ. ඔබ මොහොතට අවදි වෙනවා. ශුන්‍යතාවයට එනවා. සෙනක කියලා කතාවක් නැහැ ඒක සිතුවිල්ලක් වෙනවා. ඒ ශුන්‍යතාවය තුළ මුකුත් නැහැ ඇත්තට. හම්බ වෙන්නේ කෙනෙකුත් නැහැ. ඔහෙ නිකන් අර අමුතුම කතාවක් තියෙනවා. ඒකයි අපි කිය ඔබ මේ හුදකලාවක් තියෙන කියලා. බද්දේකරත්න සූත්‍රය එතන හොඳට පෙන්නනවා මේ අතීත සිතුවිලි එනකොටත් අනාගත සිතුවිලි යනකොට මේ හුදකලාව හොඳට පෙන්නනවා මේ සිත මිදෙන විදිය. පච්චුප්පන්නංචේ ධම්ම තසතර විපස්සති කියනකොට හොඳට තේරෙනවා. ඔබට දැනෙයි මේවා ප්‍රායෝගිකව බලන්න ඕනි. සිතුවිලි එනකොට මේ වර්තමාන මේ මේ සිතනේ මේ දැන් මේ මේ මොහොතේ හිතෙන්නේ කියලාම හිතෙනවා. ඒතර අතීතයේ ඒ අතීතය කියලා එකක් නැහැනේ. ඒක සිතුවිල්ලක්නේ. අනාගතය කියලා එකක් නැහැනේ. ඒක මේ මොහොතේ සිතුවිල්ලනේ මේ වර්තමානයේ විතරයිනේ තියෙන්නේ. වර්තමානයේ මොහොත විතරයි හම්බ වෙන්නේ. අරව නිකන් මනෝ විකාර, සිතුවිලි, මානසිකාර ඒව තේරුමක් නැහැ. ඒ සත්‍ය දකින්න හිත. හැම දෙෙම මේ මේ මෙතන තියෙන හැම දෙෙම ඔබට දැනේ හැම දෙම මායාව කියලා විඥාන මායාව. විඥාන මායාවම තමයි මෙතන ඇත්තටම අනිදස්සන වෙන්නේ. නිරුද්ධ වෙන්නේ. විඥාතේන නිරෝධේන එත්තේත උපරුජ්ජති කියව එක. විඥානේ නිරෝධය ලැබනකොට නාම රූප දෙක ගැට ගැහෙන තන විඥාණයෙන් තමයි ගැට ගැහිලා තියෙන්නේ. නාම රූප දෙකම බිඳ වැටෙන තර විඥානේ සත්‍ය දකිනකොටයි බිඳ වැටේ. එතරම් ඔබගේ සියලු මේ ලෝකෙට තියෙන ලෝකයක් තියෙනවා කියන ඒ ඔක්කොම කිසිම ලෝකයක්වත් හම්බ වෙන්නේ නැහැ මුකුත් හම්බ වෙන්නේ නැහැ ශුන්‍යතාවය කොමනයි. ඉතින් ඒක ප්‍රායෝගික අත්දැකීමක් වෙනකොට අපට මහා පුදුම දැනීමක් එනවා මේ කෙලෙස් මුකුත් නැති තණ්හාවක් නැති ආසාවක් නැති රාග දේශ මොහ වලින් අයින්ට වුණු බොහොම සහැල්ලු සාන්ත සුවේ කියන කිසි කෙනෙකුට දක ගන්න ලැබෙන එකක් නෙමෙයි. අර ලුණු කාපු නැති කෙනා ලුණු දැන දන්නේ වගේ තමයි. මේ සාන්ත සුවේ ගැන දන්නේ නැති කෙනා දන්නේ තමයි. ඒ ලෞතර සුවේ. ඔබ ලෝකෝත්තර භූමියේ ඕපපාතික උප්පත්තියක් හම්බ වෙනවා. අතරම කියනවා මේ දෙකෙන්ම මිදුණු තැනයි නිවන තියෙන්නේ. නිවන කියන්නේ සියලු කෙලෙස් නැසෙන තැනයිනේ. එහෙමනම් එතන එහෙම දෙයක්වත් නැහැ. ඔබට දැනෙයි ඒක. ඒ අවස්ථාවේදී. මේ නිවන කියලා දෙයක් නැහැ. ඇත්තටම නිවන කියන්නේ සියල්ලෙන් මිදීමයි. එයයි නිවන. හැබැයි ඔබ මැරිලා නැහැ. ඔබේ ශරීර කූඩුව එහෙමමයි. මේ ඔබගේ අලුත් අත්දැකීමක්. ඇත්තටම එහෙම කියන්නත් බෑ. ඒවා සම්මුති වචන මේ සියලුම වචන සම්මුතේ. සම්මුතියෙන් කතා කරන්න බෑ ඇත්තටම මේ අසම් මෙතන තියෙන අසංකතය ගැන. සංකතේ අපි සකස් කරගත්ත වචන තියෙන්නේ. ඒවේ අන්ත තියෙනවා. ඇත නැත කියන අන්ත දෙක දෝලණය වෙනවා හැම වචනයක්ම. හැම මුකුත් නැති තැන සාන්ත සුවේ විතරයි අපිට කියන්න පුළුවන්. අපේ සුවේකුත් නැහැ නේම් බැලුවොත්. ඒක හරිය අමාරුයි කියන්නේ එතකොට. ඒකයි කිව්වේ මෙතන ඇත්තටම ලෝකෝත්තර භූමිය ගැන මේ සම්මුතියේ තියෙන මේ භාෂාව කියන්න බැරි තරම්. ඉතින් මනාකොට ඔබට දකින්න ලැබෙයි ප්‍රායෝගික අත්දැකීම් ඉතාම වැදගත් ඔබ හැම මොහොතෙම සිත දකින්න මේ කායන මග්ගෝ අයම්බික්කවේ බුදුන් වහන්සේ දේශනා කරන මෙයමයි මහණෙනි එකම මාර්ගයයි තියෙන්නේ මේ මාර්ගය පමණයි සිත දැකලා මිදෙන මාර්ගය පමණයි සිතෙන් මිදෙන සඳහා ඔබ හැම උත්සාහයක්ම හැම ආකාරයෙන්ම වීර ගන්න. සද්ධා වීරිය සති සමාධි ප්‍රඥා මේ තුල තියෙන සත්‍විස් බෝධිපාශික ධර්මම් තියෙනවා. සති ධම්මවිජය වීරිය ප්‍රීතිපස්සද්ධි සමාධි උපේක්ඛා ඒ ගමනම තමයි යන්නේ බොජ්ජංග වැඩෙන්නෙත් මේ ගමනමයි. ඉතින් මේ ඔබ හිතන ඔය ලෞකික භූමිය තුල කතා කරන භාවනාවල කතා කරන ඒ අර වේදයේ තුල තියෙන භාවනා පැත්තෙන් තමයි ගොඩක් සමාජය තුළ ප්‍රචලිත වෙලා තියෙන්නේ. ඒ පැත්තට නෙමෙයි ලෝකෝත්තර භූමිය තියෙන්නේ. ඒවා ලෞකිකයි. ඒවා පෘ탁ජන භූමියේ තියෙන්නේ. මෝහගන අන්ධකාරයමයි. ඉතින් ඒක ඒ ගැන නෙමෙයි ඔබ හිත තියන්න එපා එතනට. එතනට එන්නේ එතනින් නෙමෙයි යන්න ඕනි. ඔබ දකින්න මේ සද්ධාව කියන්නේ සත්‍ය දකින්න තැන. ඒ සත්‍ය දකින්න ගන්න වීරියක් තියෙනවා. ඒ සද්ධා වීරිය. සත්‍ය කියන්නේ ඔබට ඒක පේන ගන්න එනේන සිතේ සත්‍ය පේන ගන්න තැන. සතිය සිත දකින්න තැනයි. එතනින් එක එක අධියර වලට ගැඹුරෙන් ගැඹුරට යනවා. සද්ධාවේ සති සමාධි කියන්නේ ඔබට සමාධියක් තියෙනවා සිතේ සත්‍ය දකින්න සමාධියක් තියෙනවා. අධිර අධිර වල වෙනස් වෙනවා සෝවාන් මට්ටමේදී ඒ සෝවාන් මාර්ගඥානෙට ඒකයි වෙනම සිත් කියන්නේ. සෝවාන් මාර්ග සිත් කියලා මෙතන අටක් පෙන්වන්නේ අට ආර්ය පුජ්‍යලයෝ කියලා කියන්නේ ආර්ය පුජ්‍යලයෝ අට දෙනෙක් පෙන්වන්නේ. මෙන්න මේ ගැඹුරින් ගැඹුරට යන අධිර අටකට කඩන්න පුළුවන්. ඇත්තට මෙහෙම පේනවා අපිට. නමුත් එකම ගමනක් කියන්නේ සිත මිදි මිදි යන ගමනක්. හැබැයි අට්ඨාරිය පුජ්‍යලය ඔබට දකින්න ලැබෙනවා මේ මාර්ගයේ ප්‍රතිපදා වඩන ප්‍රතිපදා තුලයි ඒ අට්ඨාරිය පුජ්‍යලය සිටින්. ප්‍රතිපදාව සිත දකින්න තැන සිතේ එක් සිතෙන් මිදෙන බාහිරෙන් මිදෙන තැන සෝවාන් වෙන තැන ඊට පස්සේ අන්ත දෙකෙන් මිදෙන තැන නාමයට එන තැන අනාගාමී භූමිය මේ අතර තියෙන පටිගයේ කාමච්ඡන්දයේ මිදෙන තැන සකදාගාමී භූමිය මාර්ගසිත මාර්ගය කියන්නේ ඔබ පුහුණු වෙනවා ඵලසිත ඊට පස්සේ ඔබට ඒක ඵලයට ඔබ දැනෙනවා තැන ඊට ඔබ ඥාණයටමයි දැනෙන්නේ විඥාන කතාවක් නැහැ ඊට පස්සේ ඔබට මේක ප්‍රඥාවෙන් තමයි මේ ගමන යන්නේ සම්පූර්ණ ප්‍රඥා කියන්නේ මේ සිත අනිත්‍ය දකින්න කතාවමයි එතකොට ප්‍රඥා භාවිතබ්බ විඥාන පරිඥා කියන එක විඥානය කියන සිත සිතේ අනිද්දා කියන එක ප්‍රඥාව කියන්නේ. ඒක ආර්ය භූමියේ කතාව තියෙන්නේ. එතකොට එතන ඒ විදිහටම තමයි ඔබ එතකොට අනාගාමි එතකොට සිත නාම රූපාන්ත දෙකෙන් විතර ශුන්‍යතාවය තුළ කතාව තියෙන්නේ. එතකොට ඒ තුළ තමයි ඉබ්බිදන්ති විරාගන්ති විරාගන්ති නිරෝධන්ති පටිසක් ගන්න පස්සේ කියන්නේ එතනම තමයි ඔබට දකින්න ලැබෙන්නේ රූප රාග අරූප රාග මානෝද්දජා විද්‍යාව. එතකොට ඔබ මේවා ගලප ගන්න හැකියාව තියෙනවා. ඔබට මේ වචන එච්චර වැදගත් වෙන්නේ නැහැ. සිත මිදි මිදි යනවා. කෙලස් ප්‍රහේෂය වේගෙන යනවා. ඒක ආසවක්ඛ්‍යා ඥානය එතනම ඔබට සෙලසගෙන යන තැන. එතන පුබ්බේනවස්ස ඥානය එතනම තියෙන ඔබට සිත් එතන එතන එතන එතන නැති වෙන પરම්පරාව දකින තැන පුබ්බේනවස්ස ඥානය තියෙනවා. සිත් කඳ පිළිවෙත් දකින තැන. ඒකම ඒකේ සත්‍ය දකින තැන තමයි චතුප්පාද ඥානය තියෙන. එතන චතුප්පත්තිය දකින තැන. එතන එතනම තමයි ආසවක්ඛ්‍යා ඥානය ඔබට ඡේ වේගෙන යන අවසානයේ නිවනට හේතු වෙන තැන තියෙන්නේ. පටිනිස්සග්ගානුපස්සනාවට යන තැනම. ඉතින් බොහොම සමහරලාට අපි වේගෙන් කියනවා. ඉතින් අපිට ඔබගේ ඔබ අප සමග යම් කිසි විදියකට ධර්ම ගැන යම් කිසි පැහැදිලි කිරීමක් කෙනෙකුට කරනවා නම් කෙනාගේට ගැළපෙන කෙනාගේට හිමීට හිමීට පැහැදිලි කරන්න පුළුවන්. නමුත් ඉතින් අපි පොදුවේ කතා කරනකොට අපිට පොඩි කාලයක් ඇතුළත අපි ඔක්කොම එකපාර පෙන්වන්න උත්සාහ කරනවා. නැත්තම් කැලෙන් කැලලා අපි කියලා තියෙනවා. දැන්ට දේශනා 100 ගණක් තියෙනවා. විශාල ප්‍රමාණයක් එහෙම අපි කළා තියෙනවා. ඉතින් කෑලෙන් කෑල්ල කරපුවා ඉතින් ගොඩක් අයට තේරෙනවා. ඉතින් එතකොට පා වෙනවා වගේ, හිර වෙනවා වගේ, ගැළපෙන්නේ නැහැ වගේ ගලප ගන්නත් බැරි වෙනවා. එහෙම තියෙනවා. ඉතින් අර ඔක්කොම එකට කියනකොට පොඩ්ඩක් තේරෙනවා. හැබැයි ඒක ප්‍රතිපදාව තමයි වැදගත් වෙන්නේ. ප්‍රතිපදාව පොතක නැහැ. කොහොමත් මේකේ කුල්ලපමංගෝ බේසික් සාමි කියනකොට තේන මේක මේ මේ ඔබ මේ ඉගෙන ගන්න දේවල් මේකේ දැනුම ඒවා මේවත් වැඩක් වෙන්නේ දැනුම කියන්නේ සම්මුතියනේ පෙර දැනුවත් සංඥාවක් බවට පත් අපි කරන හැමදේම මේ අපිට හොඳට දැනෙනවා මේක ලෞකික කියලා. දැන් ඔය පොතක් ලියන්න ගියත් ඒක ලෞකිකයි. භාෂාව හිතන්න ගියත් ලෞකිකයි. අකුරු ටික ලියන්න ගියත් ගලපල ඒකත් ලෞකිකයි. අපිට ඒක දැනෙනවා. තේරෙනවා. මොකද මේ ඔක්කොම සිතුවිලි වලින් එන්නේ. සිතුවිලි කියන්නේ නාම රූප අන්ත දෙකෙන් හැදෙන්න ගැට ගැහිලා. ඒවා ඕව මනාකොට නුවණින් දකින්න ලැබෙනවා මේ මාර්ගය අති විචිත්‍රවත් මාර්ගයක් ඔබට හම්බෙලා ඔබ බොහොම බොහොම ශ්‍රේෂ්ඨ උතුම් අපි හිතනවා මේ ඔබට මේ බුද්ධක්ෂණය මේ බුද්ධෝත්පාද කල්පය ඔබට හම්බෙලා. හැමෝටම හම්බ වෙන්නේ මේ යුගයේ ඉපදුනත් සමහර අය දෙව්දත් වගේ තමයි ඉන්නේ බුදුන් වහන්සේ ළඟ හිටියත් ධර්මය අවබෝධ වුනේ නැහැනේ නිවන් දැක්කේ නැහැනේ බුදු කෙනෙක් කියලාවත් හිතුවේ නැහැනේ එම අවබෝධයක් නැහැ. මේ බුදු සිත දකින්න එකම ඔබට මේ බුද්ධෝත්පාද කල්පය හම්බ වෙලා තියෙනවා. ඔබ නිවන් දකිනවා. ඔබ ඔබෙන් මිදෙනවා. සියල්ලෙන් මිදෙනවා. දුකෙන් මිදෙනවා. තෙරුවන් සරණයි. ඔබට මේ නිවන් මාර්ග විවෘතයි. ඔබ නිවන් දකින්නවාමයි.